පරිසුද්ධා පරමා අග්ගං අනුත්තරියං අක්ඛායති තී කරුකටේච්ච ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා කුජි සම්පන්න පින්වත්නි මම මේ ඉදිරියෙන් තියාගත්ත දවසේ ධර්මදේශනාවේ මාතෘකාවට ගත්ත පාඩය ඒ පංචත්වය අපේ මූලික සූත්‍රයේ තුන්වෙනි පරිච්ඡේදයෙන් ගත්ත කොටසක් අපි මේ කරගෙන යන විකාශය අනුව සර්වචන්නාංශේ ගේ ශ්‍රීමක පාඩයක් මේක. සර්වචන්නාංශේ සඳහන් කරනවා මේ මරණින් මත්ත ගැන කතා කරන ඒකට කියන අපරන්තේ කියලා. ඊට පස්සේ ගැන කතා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒත්ෝ මේ ජීවිතයේ පිළිබඳව මේ කාමයට බැඳිලා රාගයට අහු වෙලා ද්වේෂයේ ක්‍රමයෙන් ඒව ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ ඒක දන්නවා. ඒක දානීය සීලය සමාධිය වගේ දේවල් කරන්න ඕන කියලා. එක පිටියකට බලනකොට ඒවා කරලා ඒ වගේ මේ ප්‍රයෝජන ආංශන්ත බුද්ධ විදින වෙලා. ඒ කියන්නේ අපි කියනවා නිකන් හොඳ සත්පුරුෂ මිනිස්සු. ඒගොල්ලෝ කරගෙන යනවා දාන ආදී කටයුතු කරනවා සීල ආදී කටයුතු කරනගෙන පව කරන්නේත් නැහැ. ඒකෙන් යම් යම් විදිහකට හිතේ පිරිසුදුකම. ඒ කියන්නේ චිත්ත පාරිශුද්ධියකුත් ලැබලා තියෙනවා. එයාටත් පේනවා තමන්ගේ අත්දැකීම. මම මේ කියන්නේ මේ මත් වෙලා නිින්ද ගිහිල්ලා බීලා එහෙම නෙවෙයි. පේනවා දැන් මේ මරණයෙන් පස්සේ මම මේ කරගෙන යන මේ දැන් මේ කරගෙන යන ආධ්‍යාත්මික ජීවිතය හැටියට මම මේ කරගෙන යන වැඩේ ඉස්සරහට යයි. මරණයට එහෙම නැත්නම් කියනවා නම් මේ මරණය එහාට යයි කියලා. ඒ යෑම පිළිබඳව ඒ ඇත්තන්ගේ තියෙනවා දෘෂ්ටි. ඒ ඇත්තන්ගේ තියෙනවා මති. ඒ මරණය මැත්තේ කියනකොට දැන් අපි මේ ජීවිතය ගත කරලා මරණය මැත්තේ අනාගත මේ ජීවිතය පිළිබඳ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. දැන් ගොඩ දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඒකත් සඳහන් කරනවා මරණයෙන් මැත්තේ නිට්ටය වූ ආත්මයක් තියෙනවා. කියන්නේ මේ අපි කරගෙන යන වැඩ ටිකේ හොඳ වැඩ ටික එහෙම පාලමක් ගැහුවා වගේ ගොඩමින් පහු කරගෙන දික් කරගෙන යන්න පුළුවන්. මේ ඒක සංඥා සමන්නාගතයි. සංඥාව සහිතයි. ඒක තියෙන බවට අඟවන්න පුළුවන්. ඒක තියෙන බවට දක්වන්න නිමිත්තක් තියෙනවා. අන්න අතවල තියෙන අහවලක මේක මේ කියලා නැත්නම් වෙන එකේ වෙන් කරන්න පුළුවන්. අනන්‍යතාවයක් සහිත සංඥාවක් ඊගාව ආත්මේ දක්වා යනවා. ඒක නිත්‍යයි ඒක ෂුවර්. කියලා ඒගොල්ලෝ අර ගමන් ගත කර ජීවිතයේ තියෙන හොඳ පැත්ත, පින් පැත්ත ඉදිරියේ දක්වා ගමන් කරමින් ඒකේ ලොකු සතුටක් විඳිනවා. නිත්‍ය ආත්මයක් තියෙනවා. ඒක සංඤී කියලා ඒගොල්ලෝ කතා කරනවා. ඒ කියන්නේ අංගවන්න පුළුවන්. මම මේ මේ ගියාත්ම වැඩ කරන නිසා මම ලබන ආත්මදී මෙන්න මේ මේ පින්කම්මට ලැබෙයි. මට දැනගන්න පුළුවන් මේ. ඒ කියන්නේ මොකක් හරි මේකේ ඒකේ අතර සංඥා සම්බන්ධයක් තියෙනකට සංඤී වෙනවා කියලා. ඒ වගේම මේ මන්නෙන් මැත්තේ ආත්මයක් තියෙනවා ඒක සංඤී නෑ. සංඥාවක් හොයන්න බෑ. මෙහෙන් එහෙට යන ගමනක් තියෙනවා. ආත්මය කියලා එකට කියනවා. හැබැයි පාටක් ගඳක් රසක් මොකුත් නැහැ සංඥාවක් නැහැ. තව කට්ටියක් කියනවා මේ භාවනා කරනකොට ලැබෙන අත්දැකීමෙන් <clears throat> සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. නේව සංඥා න සංඥා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මරණයෙන් පස්සේ හොටෙන්න තමයි යන්නේ. ඒ කියන්නේ මේ විදිහට මේ සංඥාව ඇති කරන ඇති නැති ඇති නැති. ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්ව කියන එක මේ කට්ටිය මේ මේ කියන ශ්‍රමණ බ්‍රාහ්මණය අත්දකලා කියනවා. ඉතින් ඒක සරුවච්චන් ආංශය දැන් මේ අපිට උගන්වන වෙලාව. මහන්නේ මේ මේ ජීවිතයේ බුදු කෙනෙක් පහළුණත් නැතත් ලෝකයා මේ වගේ මේ හොඳ වැඩ කරන මිනිස්සු ඉන්නවා. සම්දර මිනිස්සු ඉන්නවා, සිල්ලක්ෂ මිනිස්සු ඉන්නවා, සමාධි වඩන මිනිස්සු ඉන්නවා. සමාධි වඩනකොට ඒගොල්ලන්ට ලැබෙන සමාධි මට්ටම් වල හැටියට යනකොට ඒගොල්ලෝ කියනවා මම අත්දකලා තියෙනවා සංඥාව සහිතයි. මේ මං ලබන ඒ සමාධිය මං ලබන මේ සතිය එහෙම නැත්නම් ඒ මට්ටම සමාසඤ්ඤාව සහිතයි. ඒක තමයි ඊගාවාත්මට යන්නේ. තව සමහර කියනවා නෑ මොනම විදිහකින්වත් අල්ලන්න බෑ. ඒකට නිින්ද කියක් දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ හිතියක් දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ සීමා මරියාදාවල් නෑ සංඥාවක් නෑ. මම මේ වගේ තැනකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක හරිම සුන්දරයි හරිම සැපයි. ඒක තමයි ඉදිරි ආත්මයට යන්නේ. අනේ ඕගොල්ලොත් ඇවිල්ලා මේ සත්තු මර බලා ඉන්න එපා. හොරකම් කර කර ඉන්න එපා. කාමීත්‍යාචාරය කරන්න එපා. බොරු කේලම් ඉස්සතෙන් කරන්න බෑ. මෙන්න මේ தත්තට එන්න මේක කරන්න පුළුවන්. මම මේ අත්දකලා කියන්නේ කොච්චරක් කියනවද මම දන්නවා ඒ ඒ ලැබපු தත්තේ නිට්ටයයි ආත්මයයි. ඕක යනවා ඊගාවාත්මෙට කියලා. තව සමහරක් කියනවා මට ඕනේ නම් අහලා තියෙන ශබ්ද අහන්න පුළුවන් නැත්නම් අතල්ලා ඉන්න පුළුවන්. කයි තියෙන වේදනාව වගේක් තියෙනවා කැමති නම් විඳින්න පුළුවන් නැත්නම් අතල්ලා ඉන්න පුළුවන්. හිතට හිතවිලි වගේක් එන ඕන්නම් ඒක දිගේ තොරන් ගහන්න පුළුවන් ඕන්නම් ඊට කතන්දර දාන්න නැත්නම් අයියෝ මේක හිතවිල්ලක් නෑ අතාරින්න පුළුවන් ඕන්නම් ආනපානෙ ඉන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් මට ඒ ඒ ආනපාන තියෙනවද කියලා බලුවොත් තියෙනවා නෑ නේද කියලා බලුවොත් නෑ ආන්නේ විදිහට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති අවස්ථාව කියලා මෙන්න මේ වගේ තුනක් තුනකට ඒ අත්තන්නපත් වෙන්න පුළුවන් මේ මානව මනසේ තියෙන යම් පරිණාම අවස්ථාවල් මේ නැත්නම් මේ සංඥාව අනුව මනස läගගන්න ස්ථානයි. ඉතින් මේ මේ මේ විදිහට මේ ආත්මදී මේ වෘත්ති විදින එක නම් මේක ලබන ආත්මෙට මෙහෙම ප්‍රක්ෂේපණය කරනකොට තව කෙනෙක් කියනවා නෑ මේ විදිහේ මේ ජීවිතේ මෙහෙම සත්‍ය පුද්ගලෙක් හිටියට ඊගාව ආත්මේ දක්ක පැවැත්මක් නෑ. ඒ කියන්නේ මේ කර්මය සහ කර්මඵලයේ ඊගාව ආත්මෙට යෑමක් නෑ මේක මෙතෙන් ඉවරයි. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය දේවවාදී ආගම් වල කරන්නේ මේ කර්ම සහ කර්මඵලයේ හෝ පැවැත්මක් නැහැ. මේ ආත්මය ඉවරයි. ඕන මොනවා කෙරුවත් එහා පැත්තට යamak නැහැ. උච්ඡේදං විභවං පඤ්ඤායති. ඒකට කියනවා උච්ඡේද දිට්ඨිය කියලා. මෙතෙක් අපි කතා කරේ සස්සත දිට්ඨිය. සාශ්‍යතයි ආත්මයක් පැවැත්මක් තියෙනවා. ඒකත් කොටස් තුනකට කඩනවා සංඥාව ඇති පැවැත්මක් සංඥාවක් නැති පැවැත්මක් ඇති නැති අතරමැද පැවැත්ම. දැන් කියනවා නෑ එහෙම එකක් නෑ. මේ ජීවිතෙන් පස්සේ ඒ ඔක්කොම උච්ඡේදයටපත් මේ මරණයෙන් පස්සේ ඒක නිතර ගමනක් නැහැ. දැන් මේ කරන දේ ඊගා මොහොතට බලපන්නේ නැහැ. මේ ආස්වාසේ ඉච්චරයි ඊගා ප්‍රසවාසේ ඉච්චරයි ඉච්චරයි. ඒවා එතනින් එතනින් උච්ඡේද වෙනවා කියලා ඒ සත්‍යයේ උච්ඡේදේ පනවන උච්ඡේදවාදීන් ඉන්නවා. ඒකත් බුදුරජාණන් හොඳට දැකලා කතා කරන්නේ. ඊට පස්සේ කතා කරන කියනවා මැරෙන්න ඉස්සෙල්ලම උච්ඡේදයක් දකින්න පුළුවන්, භව නිරෝධයක් කරන්න පුළුවන්, සංඥා නිරෝධයක් කරන්න පුළුවන්. මේකටත් නිවන කියලා කියනවා. මැරෙන්න ඉස්සෙල්ලම ඒ සංඥාවගේ මේ ඇති தත්ත්වේ නැති தත්ත්වේ ඇත්තේත් නැති නැත්තේත් නැති தත්ත්වේ නෙවෙයි සම්පූර්ණ නිරෝධයක් කරන්න පුළුවන් භව නිරෝධයක්ම මේ ජීවිතේදීම ඒක ਸਰවචනංශ අධදකලා කියනවා ඒක ਸਰවචනංශ ඇත්තටම කියනවා නම් අනික ශාස්ත්‍රණ වංශලට කලින් කරන දෙයක් අනික ශාස්ත්‍රණ වංශ ඔක්කොම ස්වර්ගය හෝ මෝක්ෂය හෝ බ්‍රහ්ම පදාර්ථයත් එක්ක සමීපස්ත වීම හෝ දිව්‍යන් වහන්සේ සමග නැත්නම් පරමාත්මයෙන් සම්බන්ධ වීම මරණය එහාට තිබේ. දැන් ਸਰවචනාංශයකට විකල්පයක් පෙන්නනවා. යම් ප්‍රතිපදාවක් තියෙනවා ඒක කෙරුවොත් ඒ කෙනාට ජීවිතේ මරණය මෙපිටම මේ ඇත්තා වූ කියන සත්‍යාගේ සංඥා පැත්තෙන් බලනකොට සංඥා නිරෝධයක්ම පණවන්න පුළුවන්. මැරෙන්නේ ඉස්සෙල්ලා එයාටම අත්දකින්න පුළුවන්. ඉතින් එන්නේ මේ අනුව මේ සංඥාවේ ඇති తත්වේ නැති తත්වේ ඇති නැති తත්වේ කියන එක මත ඉඳගෙන ඉදිරියත්මයක් ඇත්තේ කියලා ඔබම කතා කරනවා නැත්තේ කියලා තව මත දෙකක් තියෙනවා මේ විදිහට මේක තුනක් පහක් වෙනවා පහක් තුනක් වෙනවා කියන එක තමයි මේ මේ පංචත්තේ සූත්‍රේ පටන් ගන්න තැන. ඉතින් අපි ඊයේ ඒකේ අර පළවෙනි කාරණා තුනේ සංඥාව මේ විදිහට අඩු කරන අඩු කරන අඩු කරන යනට මරණය ඊගාවාත්මට යන්න ඉස්සලා මේ ජීවිතේදීම සංඥා ගෙවම් කරන හැටික් බුදුජානනාංශයෙන් පෙන්නනවා පොට්ටපාද සූත්‍රයෙන් පෙන්නනවා මේකෙත් කෙටියෙන් සඳහන් කරලා තියෙනවා එයාට පේනවා දැන් අපි අපේ ජීවිතය ගත්තොත් අපි ගෙතේ ගත කරලා තියෙන ආධ්‍යාත්මික ජීවිතය ගත්තොත් හැම කෙනාම අපි උපදින්නේ කාමභෝගීව. ඒවට කාම ගුණ කියනවා. කාම ගුණ කියන්නේ රූප විවිධ සටහන් වර්ණ සටහන් වර්ණ සටහන් දැකීමේ අසීමිත ආශාවකින් පුදුම විහංශයක් වෙනවා මිනිස්සයා. කහ රතු නිල් ආදී වර්ණ මේ එක එක රවුම් හතර සාදී සටහන්. ඉතින් මේකෙන් පෙන්නන කන. ඇහ. ඒකට කියනවා රූප ගුණ. ගුණ කියලා කියන්නේ පොත් වෙලා, ගුණ වෙලා. ගොඩ ගැහිලා. ශබ්දත් එහෙමයි. අපි උත්තර ಭಾರತೀಯ සංගීතයේ, දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ, රොක් මියුසික්, ජෑස් මියුසික්, බටහිර සංගීතයේ, රාග තාල සංගීතයේ নানা ආකාර විදියට කුරුළු ශබ්ද ස්වභාවික ශබ්ද කියලා මේ විවිධ ශබ්ද ඇහිමේ පුදුමාකාර ගුණ කිරීමක් වෙනවා ඒක අපේ ජීවිත කාලය තුල විතර වැඩි ගුණෙන්නේ නැහැ අපේ අම්මලා තාත්තලා කාලේවත්. ඒ තරම්ම ඒ කම්පැනි එක එක පටන් අරගත්තා. ඒ අවශ්‍යත ඕන කෙනෙකුට එක එක ශබ්ද જાති ලබලා දෙන්න. වාර්තාගත කරගන්න වහදන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ගඳ විවිධ ගඳ જાති ඉස්සර තිබුණේ ඉත්ති ගන්ධය, පුරුෂ ගන්ධය. ඉතින් ඔය වගේ කියලා තිබ්බට දැන් ඒවට කෘත්‍රිම මේ කාශ්මීර දේශයේ ගඳ, ඉරාක දේශයේ ගඳ සුවඳ ආදී කියලා මිනිස්සු දැන් ඔය මේ ළඟදී පටන් ගත්ත වල්ලපට්ට ගඳ. ඉතින් එක අවුන්ස එක බත් බින්දුවක්, තෙල් බින්දුවක් ලක්ෂ 5ක් 6ක් වෙනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා අනෙකුත් සියලුම ඒ කෘතිම හදපු ගඳ අපි කියමු සුවඳ කියන්නේ ඔය වාෂ්පීකරණය වෙනවා. ඒ නිසා ඒවා ගාලා නැවට පස්සේ ඉවර වෙනවා. මේ වල්ලපට්ට වාෂ්පීකරණය වෙන එක තෙල් జాතියක්. ඉතින් ඒක නිසා ඒකට කොච්චර දුන්නත් ගාණක් නැහැ. ඉතින් මිනිස්සු රෑ නැතුව දවල් නැතුව පළපට කපනවා. ඒ කියන්නේ ඒ සුවඳට ඔය. ඒ ඒ කියන්නේ කාම ගුණයන්ගේ හැටි මේ. ඊට පස්සේ රස. විවිධ රස જાති චීන කෑමද, ජපන් කෑමද, සයිවර් කෑමද, වෙස්ට් එකද. ඉතින් ඒව තමයි අපි කියන්නේ මේ රජයේ අපිට කියන්නේ අපි පීච්චා දෙන්නම්. අපි මේ මේ අහවල් මේ මේ මැක්නොලල් දෙන්නා. සබ්බේ එක ගෙනත් දෙන්නා. කිව්වා ඒ රටවල් මහ පුදුම ආඩම්බරයට කතා කරනවා. අපේ පැත්තේ මැක්නොලල් නැත්නම් අපි අපේ බැංකුවල අපේ අපේ නගරෙත් මැක්නොලල් එකක් නැහැ. අපිට අපේකේ තියෙන. අපේකේ සුපර් මාකට් තියෙනවා කියලා මේ රසජාති ඒ චීන හෝ චීන කඩයක් නැද්ද අපේට આવු මේ. ඉන්දියන් කඩයක් නැද්ද අපේට આવු මේ. තායි කඩයක් නැද්ද අපේට આવු. ඉතින් තමයි මේ මැප් එකේ මැස් කරලා තියෙන්නේ මැප් එක ඕන තැනක ගැහුවොත් එමේ GPS එකේ ඉඳලා මට මේ වෙලාවේ ඉඳලා ළඟම තියෙන තායිකලයට දුර කොහෙද? ඉන්දියන් කඩේදී පට්ට ගන්නකොට පේනවා. ඒ කියන්නේ ඒක පුදුම විදිහට ಗುಣ කරනවා. බඩපුරව ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඒ විවිධ රස යටේ තමයි පොහසත්ය. ඒක එනකොට ගන්න ඉතින් ඒ ගැන කියන කෙනෙක් කියනවා ඉස්සර මේ ඉන්දියාවේ මහරජා කෙනෙකුට ඔක්කත් එහෙම පුලංකමක් තිබුණ නැහැ මේ උදේට උයාගත්ත දේ හැන්දෑවට කනකොට මහරජා කනකොටත් ටිකක් පිරුණු වෙලා තියෙන්නේ. දැන් ඕනෙම මධ්‍යම පන්ති ගෙදරක ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒගොල්ලෝ මේ වෙලාවට උයාගෙන කනවා අර ඉස්සර මහරජාවරුන්ට නැතිතරම් මේ රස ලැබිලා තියෙනවා. ඒ වගේම පහස ඇඳ පුටු කොට්ටමින්ට යාන වාහන ගත්තාම අවුරුද්දක් අවුරුද්දක් පාසේ මොඩල් වෙනස් කරන්න ඇති. දැන් ලංකාවේ හරියට පේන තියෙනවා මේ ඉතාලි භාණ්ඩ එහෙනම් සිංගප්පූ ඇඳ පුටු කොට්ටමින්ට මේ පස්සට විල්ලුද පුදුමාකාර පහස. වාහන ගත්තොත්, ගුවන් ගමන් ගත්තොත්, ඒ වගේ පුදුමාකාර විදිහට මේ පස්සට විල්ලුද හොයන්න බඩට ලුණු කැඳවත් නැහැ. මේ පස්සට ලුණු විල්ලුද තමයි අවශ්‍ය කරන්නේ. ඒක තමයි මේ ಗುಣ කර්මය කියන්නේ. ඊට පස්සේ හිතට හිතවිලි. දාර්ශන විද්‍යාව, භෞතික විද්‍යාව, එක එක එක එක දේවල් මනෝ විකාර. දිගටම පවතී. ඉතින් මේවට කියන කාම ගුණ කියලා. ඉතින් කෙනෙකුට ඉඳලා හිටලා තියෙනවනේ මේක කද්දාකවත් කියලා කරන්න. අපේ අම්මලා තාත්තලාත් බැරිනවා අත්තපත්ත දත්ත අත්ත අත්ත දත්ත පනත්ත ගිත්ත කිරිකිත්ත කිරිකෑමුත්ත දක්කම try කිරුවමතක හරි කරන්න බෑ. ලෝකයේ හැබැයි තාම ඒක අල්ලා ගැනීම වඩා ගැනීම කටයුතු කරනවා. ඉතින් කලාතුරකින් කෙරුවා නිසා මේක කවදාකවත් ඉවර කරන්න බෑ. මේක නිකන් ලුණු වතුර බොන්නා වගේ වැඩක්. විපාශංශිදී නැහැ කියලා ඒ කාම ගුණ කාම ගුණයන්ගෙන් නික්මීමක් කරනවා. ඉතින් අපි කියනවා ගිහිගෙන් නික්මනවා කියන අබිනිෂ්ක්‍මණය කියනවා. ඉතින් මේ අබිනිෂ්ක්‍මණය කරපු කෙනා අර විදියට කාමයාගේ ආදීනව දැකලා කාම ගුණයාගේ ආදීනව දැකලා අබිනිෂ්ක්‍මණය කරාට අබිනිෂ්ක්‍මණය කළපමණින් එයාට ජීවිතේ පාත්තගෙන යන්න බෑ. හරි වෙහෙසයි. ආයසරයක් අර කාම සංඥාව බැට දෙනවා. කාම සංඥාව තමයි නීවරණ කියලා කියන්නේ. ඉතින් එයාට කවදාකවත් නැති විදිහට අර කාමයේ ඉන්නකොට තිබුණාට වැඩිය කාම සංඥාව බැට දෙන්න පටන් ගන්නවා. ඒක වෙන්නේ කාමයෙන් ඉවත් වුණාට පස්සේ. ඒක සාමාන්‍යයෙන් තුවාලයක් හොදන්න ගන්නකොට තුවාලෙට වැඩිය රිදෙනවා. නිසා ගීගේ අතාරපු යත්තන්ට කාම ගුණයන්ගේ බැටකෑම නැහැ. යා භෞතික වශයෙන් අයින් වෙලා. නමුත් කාම සංඥාව බැටදෙන්නේ නැහැ. කියා ගන්න බැරි තරම්. ලැජ්ජයි කියන්නේ. ලෝකේ අපට ශිවපසෙන් සලසනවා. අනේ බොහොම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා කියලා. නමුත් අපේ හිතට බැලලා බලනකොට ඔය සිල් සලකන ගිහියගෙයි මේ භාවනා කරන මගේ වෙනසක් නැහැ. මොකද එයා දන්නේත් නැහැ කාම සංඥා. හරි තියෙන කාමේ, කාම ගුණ, දැන් මම ඒක අතහැරලා. නැත් කාම සංඥාවල් පුදුම විදිහට බැටදෙනවා. ඉතින් කොච්චරද බැටදෙන්නේ? කොච්චරක් මේ කරදර කියනවා නම් කිසිම කෙනෙකුට මට තාම හම්බෙලා නැහැ. කාම ගුණයන්ට වැඩිය හොඳයි කාම සංඥාව කියලා තේරුම් කරලා දෙන්න බෑ. එදිනදා ජීවිතයේ තියෙන රූප බලන්න, සද්ද අහන්න, ගන්ධ රස පහස විඳින්න තියෙන ආශාවට වැඩිය ඒක හරි වෙහෙසයි. ඊට වැඩිය වෙහෙස අඩුයි නීවරණ. නීවරණ කියන්නේ නෙක්ඛම්ම සිත. නික්මිච්ච හිතකට එන කරදර. ඉතින් බුදුචානන්සේ සඳහන් කරනවා ගේයසිත කරදර අයින්කරනද නෙක්ඛම්ම සිත කරදර බාරගන්නේ. මම දැක්කේ නෑ මගේ මේ පැවිදි ජීවිතය අවුරුදු 7 30ක් ඉස්සකක් වෙනවා මේ වසත් එක්ක කිසිම කෙනෙක් නීවරණ බාරගන්න කැමති නෑ. මේ කාමයේ අයින් කරන්න නම් ඊගාව නීවරණ බාර ගන්නවා. බාර ගන්න නැතුව කාමයේ අයින් කරන්න බෑ. එහෙනම් ආයෙත් තියෙන කීකී සිවුර වැරලා ගිහිල්ලා ආයෙත් කාමයට අනේ කරනවා. ඒ තමයි හොදෙනෙක් කාන්නේ. ඉතින් ඒ නිසා මේ කාමයට වැඩිය කාම සංඥාව හොඳයි කියන්නේ කොච්චර බණ කිව්වත් කවුරුත් පිළිගන්න කැමති අපි හිතමු බණ කියන්න ඕන නිසා ඒක බාරගත්තයි කිය. බණ අහන්න ඕන නිසා බාරගත්තයි කියලා. මේක මම දැන් වීතික්‍රමණය කරන්නේ නැහැ නේ. මට දැන් හිතට එනවා කාමච්ඡන්. මගේ හිතට එනවා ද්වේෂය, ව්‍යාපාදය. සීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ හැබැයි වීතික්‍රමණය වෙන්නේ නැහැ. හරි වෙහෙසයි. වීතික්‍රමණය කරනවට වැඩිය වෙහෙසයි දැන්. ආ නෝමි ඉන්නකොට මේක නෑ ඇහුවොත් බුදුහාමර ගාවට ඔන්න ස්වාමීන් වහන්සේ කියන නිසා මං ගිහි ගිය අතහැරියා. මම දැන් පැවිද්දෙක් නැත්නම් මම තීර්ණ පූර්ණ කායන භාවනා කරන කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ මේ කැලෙන් එළියට ගත්ත කුළුමීමා වාගේ මේක අපුද්දුම කුළු ගති පානවනේ. වඳුරු මනසක් නෙදීන්, කුරුලෑ මනසක් නෙදීන්, මුර්ග මනසක්නේ තියෙන්නේ. ගණ්ඩම දෙයක් නැහැ කිව්වොත් කාටවත් එහෙම දැක්කොත් බුදු කෙනෙකුට කියන්න තරම්වත් ධෛර්යයක් නැහැ. එයා හිතන්නේ මේක මගේ ජඩකමක් කියලා. මගේ දුර්ලකමක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ හරි ආසයි ඒක අහන්න. මගේ වචෙන් ඔබ ගීගේ අතහැරියා නම් ඔබට ඇවිල්ලා තියෙන කාම සංඥාව ඒක මම විසඳිය යුතු ප්‍රශ්නයක්. වෙන කාටවත් උත්තර දෙන්න බෑ. ඉතින් අපි ඇහුවොත් බුදුහාමුදුරුවෝ කියන ඒකට එහෙනම් රූපයක් ඔලුවට දාගන්න. කාමයේ අයින් කරනවා කාම සංඥාවෙන්. කාම සංඥා ප්‍රශ්නයක් තමයි. හැබැයි කාමෙන් කදී හොඳයි. එහෙනම් රූප කර්මස්ථානයක් ගන්නදී. ආනාපානෙ ගන්නවා, පිම්බීම හැකිලිම ගන්නවා, වම දකුණ ගන්නවා. ඒ රූප කර්මස්ථානේ වඩනකොට අපිට තේරෙනවා මේ කාම සංඥාවත් එක්ක රූපේ ගන්නාම රූප කර්මස්ථානේ හිත කොච්චර කාම සංඥාවට කැමැතිද රූපේට අකමැතිද නැත්නම් අසතියට කොච්චර කැමැතිද සත්‍ය කොච්චර අමාරුද? ඒක කවදාකවත් මේ ගෑන දරුවෝ රකින්න අඹ දරුවන් රකින්න gedare මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. භාවනා කරන්න උත්සාහ කරපු 100ට 100ක්ම පරාදයි. ඒගොල්ල කියනවා මෙච්චර දැන දැනත් රූපෙන් මෙච්චර ආනිසංස තිබුණාට හිත රූපේ තියන්න බෑ. ඒක මේ ලාහට ගෙම්බ එකතු කරනවා වගේ. නෙළුම්පත උඩ වැටිච්ච වතුර කඳුල වගේ හිතින්නේ නැහැ. කොයි වෙලාවෙත් නීවරණ වලට යනවා. ඉතින් එතකොට මෙතනදී බුදුහාමුදුරන්ට වෙනම ශ්‍රද්ධාවක්, වෙනම වීර්යයක්, වෙනම සතියක්, වෙනම සමාධියක් පත්‍යාවක් කියලා දෙන්න වෙනවා. කොහොම හිත කඩා ගන්න එපා උත්සාහ කරන්න. දැන් ওই කාමයට ඇදෙන ගතියත් ඇවිල්ලා තියෙන කල්පකාන්තරාවක් ඒක කරලා. ඒ සතියත් වඩනකොට අරමුණේ හිත නැවත නැවත පරිමදිනකොට යකඩ කැලලක් කරන කාන්දමක පිළිමැද්දොත් නැත්නම් කාන්දාවක් කරන යකඩ කැලලක පිළිමැද්දොත් යකඩ කාන්දම් වෙනවා. ඒ වගේ මේ රූප කර්මස්ථානේ පිළිමැද්දොත් සමහර විටක හරියන්ට ඉඳී. හැබැයි ඔක්කොටම කියන්නේ. හරි ගිය පිරිසක් කැලලන් තමයි අපි මේ බණ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක නිසා ඒත්තු කරලා දෙන්න ලේසි. හරි ගිය නැති අත්‍යත් ඇති. නමුත් අපිට පුළුවන් එතකොට මම මේ කියන தත්ති කියන හුස්ම 10ක් එක දිගට බලන්න පුළුවන් කියලා ඉන්නේ. නැත්තම් තප්පර 10. නැත්තම් පියවර 10ක් සක්මන් කරන්න පුළුවන්. නැත්තම් තප්පර 10ක් සක්මන් ගන්න පුළුවන් කියලා ඒක එච්චරම දුර්ලභ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මොකද්ද? කාමයේ කාම සංඥාවෙන් දුරුවන් කළා කාම සංඥාද රූපෙන් දුරුවන් කරා. ඒක මහා අධිමානසික ආශ්චර්යවත් දෙයක්. අපි මේ ජීවිතේ කාමයේ ඉඳලා කාමභෝගී ඉඳලා ඒක කාම සංඥාවෙන් දුරවන් කරා. ඒ කියන්නේ අභිනිෂ්ක්‍මණය කරා. අභිනිෂ්ක්‍මණය කරලා ජීවිතේ පළවෙනි වතාවට එක දිග්ගතම දන්න අරමුණක හිත තිබ්බා රූප කර්මස්ථාන. ඒ තමයි කය. කයන පස්සම කියන්නේ ඒකයි. ඉතින් මේ වගේ දෙයක් කරන්ඩ කියන්නේ මේ සැරේ එක සැරේ කඩුළු දෙකක් පැනින්නක් නේ තියෙන්නේ. කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරා කාමයේ රූප සංඥා කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මේ විතකොට එයා දැනගන්නවා රූපේ හිත තියන තාක්කල් කෙලෙස් නැහැ. සතියේ හිත තියන තාක්කල් කෙලෙස් නැහැ. කයේ හිත තියන තාක්කල් කෙලෙස් නැහැ. ඒකටයි මේ කය ගිය ආත්මය අපි උපයාගත්තේ. මේ මනුස්ස කය. ඒක තිරිසන් කයක ගන්න බෑ. යක්ෂ කයක ගන්න බෑ. බ්‍රහ්ම කයක ගන්න බෑ. මනුස්ස කය විතරයි පුළුවන්. ඉතින් ඒ කය මේ වගේ කෙලස් කපන්නේ යොදාගන්නේ කොච්චර සුළු ප්‍රදේශයක්ද කියලා හිතන්න. එතන අපි පැයක් භාවනා කරනකොට කොච්චර සුළු ප්‍රදේශයක්ද සතිය එළඹිලා තියෙන්නේ කියලා බලන්න. ඒක තමයි ඒ යොදු වෙලා ඉන්න අපි ලෝක ජනගහණේ ඉන්නවනම් බිලියන මෙච්චර ගාණක්. ඒ බිලියන ගාණේ මෙන්න මෙච්චරයි කාමයේ ගිවන් කළා කාම සංඥාවක් දාලා. කාම සංඥාවෙන් රූපයට දා ගන්න පුළුවන්. ඒ හා සමානයි අපිට එන චිත්තක්ෂණ වලින් මෙච්චර පුංචි ප්‍රතිශතයක් විතරයි අපිට කාම සංඥාව ගෙවම් කරලා රූපෙන් දා ගන්න පුළුවන්. ඒත් පුළුවන්. ඒක කවදාකවත් අම්මා අප්පා දීපයක් නෙවෙයි. කවදාකවත් වෙන පිනකින් ලැබිච්ච දෙයක් නෙවෙයි. කවදාකවත් කාටවත් හොරකම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවදාකවත් හොරෙන් ගන්නත් බෑ. ඕනම කෙනෙකුට කරන්න. නෑ ඕන මේකට ඇවිල්ලා කීතයක වෙලා කරලා බලපන් කියලා. හරියන්නේ නැති විදිහට තියෙනවා. හැබැයි හරියන එක්කෙනෙක් හිටියොත් බුදුහාමර දිනු. මෙන්න මේ විදිහට ගත්ත මේ රූපය අරමුණු කරගෙන ක්‍රම දෙකකට භාවනා දියුණු කරන්න පුළුවන්. එකක් තමයි සමත, අනිත් එක විපස්සනා. මේ ගත්ත රූපේ ස්ථාවර කරගෙන ඒ රූපයට බැසගෙන රූපයට සමවැදිලා රූපයට අර්පණා වශයෙන් ගිලගෙන ගිලීගෙන ගත කරන්න පුළුවන්. ඒකට අපි කියනවා සමත භාවනා කියලා. නැත්තම් සමාධිය මුල් කරගන්න. එහෙම නැත්තම් මේ රූපය දිගට බලාගෙන ඉන්නකොට රූපෙට මොකද වෙන්නේ? රූපේ විපරිණාමය. ඒ බලන එකට විපස්සනා භාවනාව කියනවා. රූපෙට ආදරය කරලා රිංගනව නෙවෙයි. රූපේ දිහා විවේචනාත්මකව බලනවා. කාලානුරූප වෙනස් වෙන්නේ කොහොමද මේ Tamanට කාමයේ කාම සංඥාවෙන් කාම සංඥා රූපයෙන් ගෙවන් කිරීමට උදව් වෙච්ච රූපය විවේචනාත්මකව බලන්න. එහෙම නැත්නම් කියනවා කපල කොටලා බලන්න. විහිතුරු කරලා බලන්න. පතුරු ගහලා බලන්න. ඒක ටිකක් ජඩ වැඩක්. ඒ කියන්නේ විපස්සනාව කියන්නේ රැඩිකල් වාදී වැඩක්. මෙන්න මෙතෙන්ද සරුවච්චන්හන්සේ ගෙන්නනවා ගේනකොට අපි දැනට යම් විදියකට කාමයේ දැනගෙන කාම සංඥාව දන්න කෙනෙක් නම් අපි මේ වෙනකොටත් කාම සංඥා රූපෙන් ගෙවම් කරලා තියෙනවා. ඒක තියෙනවා නම් ඒකෙන් තමයි බුදුහාමර පටන් අරගන්නේ. මහණනි අපි රූප සංඥාව කියන එක දන්නවනේ. ඒ කාම සංඥාව ගන්නකො කාම සංඥාව දන්නවා නීවරණ. නීවරණයන් රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. සතිමත් වෙන හැම වෙලාවෙම නීවරණ නැහැ. ආනපසන ඉන්න හැම වෙලාවෙම නීවරණ නැහැ. ආනපන ඉන්න කිසි වෙලාවක නීවරණ නැහැ. සක්මන් කරන කිසි වෙලාවක නීවරණ. ඒ නිසා රූපේ රූප සංඥාවෙන් අයින් කරනවා. නෑ. කාමේ කාම සංඥාවෙන් අයින් කළා කාම සංඥා රූපෙන් අයින් කරනවා. දැන් මොකද කවදා හරි මතක තියනවාද? මේ කාම සංඥාව අයින් කරගන්නට පාදක කරගත්ත ආනාපානෙත් ගෙවිලා යනවා. ඒකට කියනවා රූපය රූප සංඥාවෙන් ගෙවලා යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් භාවනා කරනකොට තමයිගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම ආනාපානෙ ගෙවිලා යන හැටි. කමඨහන් වාර්තාවල වාර්තා කරන ප්‍රදේශයේ දැන් එන්න එන්න වැඩි වෙගෙන එනවා. ඒක මේ දේශනාවේ හොඳකම නිසාද භාවනා කරන පිළිස් වැඩිකම නිසාද එතන මේක හරියට කියන්න පුළුවන්කම නිසාද කියන එක අපි දන්නේ කෙසේ නමුත් රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් බව ඊටාන පුංචි දරුව පවා අන්‍යාගමික අත්ත පවා විස්තර කරනකොට පේනවා මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ පිරිහීමක් වෙන බව වෙන්න පුළුවන් සාසන නමුත් ජීවනකුත් තියෙනවා ඒ මොකද කාමේ කාම සංඥාවෙන් කාම සංඥා රූපයෙන් ඊට පස්සේ රූපේ රූප සංඥාවෙන් මෙන්න මේ ප්‍රතිස්ථාපනය වෙනවා. සමහර කෙනා ඉඳගෙන විනාඩි 10 යනකොට බලාගෙන හිටපු ආනපනෙ නෑ. සක්මන් කරනකොට ඉබේම සක්මන සිද්ධ වෙනවා. කරන කෙනෙක් නෑ. මම දන්නේ වමද දකුණද කියලා gediye පිටින් සක්මන් කරනවා පේන. ඉතින් ඒව ඉස්සර වාර්තා වුණේ නෑ. ඒකටත් ඉතින් ගුරුවරයා වා කියන්නේ. ඒක වාර්තා වෙනවනම් ගුරුවරයාට තේරෙනවා ඝන දිනුවක් යනවායි කියලා. sannivedanayak වෙනවායි කියලා. ඉතින් ඒ ටිකට මම බුරුමේ ඉන්න කාලේ මාස 18ක් විතර භාවනා කරා. කවදාකවත් ඒක කියන්නේ හිත දුන්නේ නැහැ. ඉතින් සයිඩ් හැමදාම මොන දිහා බලා ඉන්නවා. භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා. ඉතින් අපි හරි ආශයි දිගට බිම්බිම ඇකිලිව තියනවා කියන්නේ. ඒක නැති වෙනවා කියන බයයි. සක්මන් කරන දිගටම වම දකුණ වැටෙනවා කියන්නේ කැමැතියි. නමුත් බලන්න ටික වෙලා කරන එක නොපෙනී යන නොදෙනී යනවා ඉබේ වෙනවා කියන්නේ ආපෝ ඒක හිතනවා මේ සතිය කැඩීමක් සමාජය කැඩීමයි ඉතින් සයඩෝ නානා ප්‍රතික්‍රමවලට මේක බහ තෝරලා දෙන්න මේක අපි ලව්ව කියව ගන්න පුදුමාන්තයක් ගන්නවා ඒක තමයි කර්මස්ථානාචාරී කියන්නේ ඒක කරලා කරලා කරලා කොයි වෙලාවක හරි කියුණා සක්මනන් කරා තමයි හැබැයි ටික වෙලාවක් කරනකොට මම දන්නේ නැහැ ලක්මනත්ද දන්නේ නැහැ මම නෙවෙයි කරන්නේ. කොහේ ඇවිදිනවා. සතිය නෑ වාගේ. කියන්නේ නිකන් උසාවියේ මම නිවැරදි මිනිමරුවට වැරදි කාර්යයක් කියනවා වගේ තමයි කියන්නේ. ඒකට ආ ඇත්තද බොහොම හොඳයි නේ කියලා මෙන්න සායඩුගේ මූණේ විශාල වෙනසක් පේනවා. දැන් තමයි කියවිලා තියෙන්නේ. ආ දාවත් ඒක යෝගාවචරය හිතලා කියන්නේත් නෑ. ඒ වගේ ප්‍රතිචාරයක් ගුරුවරගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිතන්නේ දැන් කෙවිතක් ගෙනලා ගහයි කියලා. ඇයි එන්නේ එන්නේ යොදන ශක්තිය අඩු වෙලා වැඩේ නිකන් යනවා. මම විශ්සර තරම් සතිය නැතුව වගේ. මේ සමහරෙකුට ඒක එන වේගය කොච්චරද කියනවනම් භාවනාවට බහින්දත් බයයි. මට සක්මන තේරෙන්නේ නැහැ. මට ආනාපාන තේරෙන්නේ නැහැ. මට හුස්ම අහුවෙන්නේ නැහැ. කිසි දෝෂයක් නැහැ. ඉතින් මේ තේරෙන්නේ නැතුණක් කරන්න පුළුවන් නම් අන්න යෝගාවචරය. තේරෙන්නේ නැතුණත් කරන කෙනාට විතරයි ශ්‍රද්ධාව තියෙන්නේ. තේරෙන්නේ නැතුණත් කරන කෙනාට තමයි වීර්යය කියන එක තියෙන්නේ. ඒක තමයි සත්‍ය කියන්නේ. ඉතින් කවදාවත් මේක තේරුම් කරලා දෙන්න බෑනේ. මොකද මේ අධ්‍යාපන ක්‍රමයෙන් අපිට මේ කුණුහරුප වගේ උගන්වලා ඇති දේ තියෙන එක බලන්න විතරනේ අපිට තේරෙන්නේ. ඒ රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනවා කියන එක සරුවචනසේ දේශනා කළ අවුරුදු 2600ක් අපේ පොත්වලත් තිබිලා තියෙනවා. හැබැයි කවදාකවත් බණකට කියලා නැහැ. කවදාකවත් ඒක කියලා දෙන්න තරම් වික්ත ප්‍රතිබලව කෙනෙකුත් නැහැ ලෝකේ. ඒක නිසා ආධුනිකයා හරි අසරණ. නමුත් මේ ගමනේ බොහොම මේ ආසන්න මේ මූලික අවස්ථා මේ කතා කරන්නේ. අපි කාමයේ කියන එක කාම සංඥාන් ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ සිංහලෙන් කියන්නේ ගීගිය අතාරිනවා. ඊට පස්සේ ගීගේ අතෑරපු කෙනාට ආනාපානිය අහුවෙනවා කියලා කියන්නේ කාම සංඥා රූපෙන් ප්‍රතිස්ථාපනය කරනවා. පැවිදිලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා කිසිම කෙනෙක් මේක දන්නේ නැහැ. තමන්ගේ පැවිදි ජීවිතයේ වැදගත්ම දේ තමයි මේ කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියන එක දන්නේ. ඒගොල්ලෝ හිතනවා ත්‍රිපිටකය කටපාඩම් කරන්න ඕනේ, පාලි ඉගෙන ගන්න ඕනේ, ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ, පිටරට යන්න ඕනේ, ලස්සන බෝධි පූජාවක් තියන්න පුළුවන් වෙන්න ඕනේ, අභිඥා තියෙන්න ඕනේ. අනේ අපේ ඔළුවට දාලා තියෙන මං ඉතින් කියන්නේ නැහැ වචන. මේ හුස්මේ හිත තියන්න පුළුවන් කියන එක කොච්චර සූක්ෂමව අයින් කරලා තියනවද කියලා කියන එක අබෞද්ධයන් දොස් කියන්න බෑ. අපේම પરම්පරාවේ වෙච්ච දෙයක්. ඒකට හේතු මං කියනවා. අපි ඊට මේක තේරුම් ගත්තයි කිය. එතකොට යම් කිසි කෙනෙක් ඒ ඒ රූප සංඥාව පේන්නේ නැති එක අරූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරුවා කියලා ආකාසානංචායතනට යනවා. එයා දන්නවා ආනාපානෙ දැන් නැහැ කියලා. නැත්නම් චතුත්ථ ධානයට යනවා. එයා දන්නවා ආනාපානෙ නැතිකම තමයි දක්ෂකම දැන්. ආනාපානෙ නොපෙළෙනකම. සතිය අඩුවක් නැහැ, වීර්ය අඩුවක් නැහැ, සද්ධාවේ අඩුවක් නැහැ, සමාධියේ අඩුවක් නැහැ, ප්‍රඥාවේ අඩුවක් නැහැ. ආනාපානෙත් නැහැ. නමුත් අර අර ඉන්දිය ධර්ම පහම වැඩෙනවා. මේක තේරුම් ගන්න කියම ආපෝ මේ කාලේ වුණා කරන්න බෑ. ඒකට මෛත්‍රී බුදු ආමරේ ඉන්න ඕනේ. ඒකට වෙනම තේටුක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ. ඒකට දසපාරමිතා පිටලා තියෙන්න ඕනේ කියලා එහෙන ලයිස්තු ගෙනල්ලා පෙන්නනවා. ඒ බුද්ධ ආගම බාහිරගත්ත ගෙවලයෝ. විසාචයෝ. එහෙම නැත්නම් බූබාටු දෙයිගොල්ල. ඕහෝ ඒව කරන්න යන්න එපා. සෙල්ලන්නේ නැහැ. ඒ මම ඒ ඒ යුනිවර්සිටි යන කාලේ මම හරි ආසයි ඒ දවස්වල මේ පහන හරි ලස්සනට හොදලා කහවතුරේ පාන් tire අරගෙන කහවතුර පොළ වේලලා පොල් තෙල් අරගෙන ඒවා සුද්ධ කරලා කහවතුරෙන් හදලා ඒක පූජා කරලා පහන් හතක් පත්තු කරලා බෝධි පූජා කියන්න මම බුදුම දක්ෂකමක් තියෙනවා. මහා මෙුණාවේ ගිහිල්ලා රෑ ඉන්නවා. පිළිසිදු පොල් තෙල් වලට හුස්මවත් වැඩෙන්න දෙන්නේ. ඒ කාවලි හොදාගත්ත tire උඩින් තියාගෙන යන්නේ. පහන් අලුතෙන්ම ගන්නවා ඒවත් හොදලා ගන්න. ඉතින් බෝධි පූජා කර කර ඉන්නකොට ඉතින් කවුරුත් හිතුවා මෙයාට පිස්සුත් දන්නේ නැහැ මේ යුනිවර්සිටි යන වයසේ. ඒ කරන එක කරා. හැමදාම සත්‍යන්තිර ගිහිල්ලා ගැටෙන් බද්දලේ කර්ණී මිත්‍ර සූත්‍රය කියනවා. ඉතින් මට රැක් කරපු වෙනවා ඉඳගෙන ආගෙන ඉන්න ඇන ඇන මට. ඒකට පිස්සුද තෝ යුනිවර්සිටි ඉස්සේ ඉන්න එකේ තොට මොනවද ඔය කරන්නේ කියලා. ඒකත් කරා. කර කර ඉන්නකොට ධම්මික ආමරු ගාවට උට පිස්සු කිය. ඕක නෙවෙයි බුද්ධ ආම කියලා. ඉතින් මම ධම්මික ආමරුගේ ඔළුව කන්න සයිස් එකට ගියා. අයි මෙච්චර ලස්සන පහන් පත්තු කරන්න කවුරක්වත් දන්නේ නැහැ. මෙච්චර ලස්සන කර්ණිමෙත් සූත්‍රය කියන්නේ මේ ආමරු කියන පිස්සු කියලා. මම ඇයි පිස්සු කරන්නේ? උඹලගේ සතිය නැහැ. ඇත්තනේ. සතිය තිබුණ නැහැ. ඉතින් හරි කාලයක් හේතු ගන්නට කල් ගියා. මේ මේ මේ කරපු එකෙන් පස්සේ ආයේ මේ සතිය කියන්නේ ඊට හුඟා කියලා බට්ටමක්. සතිය පිහිටිය කියලා දන්නේ කොහොමද? රූප සංඥාව නැහැ. නෑ කාම සංඥාව නැහැ. අහවල් රූපේ හිත තියෙන කියලා දන්නවා. ආස්වාසේ තියෙනකොට දන්නවා ප්‍රස්වාසේ නෙවෙයි කියලා. වමේ හිත තියෙනකොට දන්නවා දකුණ නෙවෙයි කියලා. සක්මන් කරනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඔච්චරයි. ඉතින් ඒක කියලා දෙන්න අවුරුදු 7ක් 8ක් යනවා කියන්නේ මොන්න තරම් ඇබ්බැහියක් තියෙනවද? ඊට පස්සේ ඒක අල්ලන්න එපායි දැන්. ඒ කියන්නේ ඇවිදිනකොට මට කියන්න පුළුවන් දැන් මෙතිල අතෙන් යනකම් මට යන්න පුළුවන් සතිය කැඩෙන්නේ නැහැ. නැත්නම් මට හුස්ම මෙච්චර ගාණක් ගන්න පුළුවන් මට දැන් ෂුවර් සතිය කැඩෙන්නේ නැහැ. කියලා වෙනවා පෙර දක්මක්. ඒකට අභි අභි මේ මේ අදිමොක්ක චෛතසිකය කියලා කියනවා. ඒකේ ටිකක් මට තිබුණා ඒ කාලේ. මට හරියට කියන්න පුළුවන් මේ වෙලාවේ වාඩි වුණොත් නම් මෙච්චර වෙලා මට ඉන්න පුළුවන්. හරියන්නේ නැති වෙලාවල් තියෙන එක වෙනම දෙයක්. ඉතින් අන්නේ විදිහට මේ රූපේ ඇවිල්ලා ඒකේ විපරිණාමය බලයින ආනපනේ කොහොමද වෙනස් වෙන්නේ? බල කරගෙන සක්මණ වෙනස් වෙන්නේ කියන එක මට ඉතර ඔළුවට වැදලා තිබුණේ නැහැ. ඒකේ පොඩි ගියක් සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන එකේ ඥානාරාම සංසි ලියලා තිබුණා. එනිසා ඇවිදිනකොට පය හැප්පිලා වැටෙනවා වගේ මේ ආනාපානේ නොපෙනී යෑම හොඳයි කියලා. ඒක මම හිතා ගන්න බැරි එකක්. මම හිතා මේ හාමුදුරන්ට වැරදිලා කියලා. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඒකයි කරන්න ඕනේ. ඒකටයි මේ භාවනා කමටහන් දෙන්න ඕනේ. ඒකටයි මේ කමටහන් සුද්ධ කරන්න ඕනේ කියන එක බූදලේ කරගෙන හිටියා පණ්ඩිත ස්වාමීන් වහන්සේ. තමන් බලාගෙන ඉන්න අරමුණට මොකද වෙන්නේ කියලා කියන්නේ. එක එකක් කියන්නේ. යකින අරමුණ එහෙම ඇටි ඉටිපිලිමයක් වාගේ විතුසිතුමක් වගේ තියෙනවා. ඉතින් සායද මූණ නරක කරගන්න. ඒක තමයි මුළු ලෝකෙම උගන්වන්නේ. මේ බලයින අරමුණ ඒම කසින මණ්ඩලයක් වගේ රූපයක් තියෙනවා. නැත්ේ වෙනස් වීම දැක්කට පස්සේ ඒ රූපේ රූප සංඥාකින් ප්‍රතිස්ථාපනය වුණාට පස්සේ එයාට තේරෙනවා මේ සියලු කොම වස්තු තියෙන්නේ අවකාශයේ. තාරකා මණ්ඩලෙම තියෙන්නේ හිස් අවකාශය. මේ ලෝකේ ඔක්කොම වස්තු තියෙන හිස්සවකාශය. අපි මේ වස්තු වල තියෙන ආශාව දැක්කට වස්තු දෙකක් අතර තියෙන හිස්සවකාශය දකින්නේ නැහැ. අපිට මේක එකගෙන නාස්තියක් විදියට. අපිට ඒක පේන්නේ උච්ඡේදයක් විදියට. ඒ නිසා එතකොට යා අර රූප සංඥාවේ ඉඳලා අරූප සංඥාවට වස්තු දකින්නකොටම දන්නවා මේ දෙක අතර මැද හිස්තරක් තියෙනවා. ආශාසය දකින්න දන්නවා ප්‍රසවාසය ඉස්සලා හිස්තරක් තියෙනවා. මම තියෙනකොට දන්නවා දකුණේ ඉස්සලා හිස්තරක් තියෙනවා. වේදනා දෙක අතර හිස්තනක් තියෙනවා. ශබ්ද අතර හිස්තනක් තියෙනවා. එහෙනම් මොකද්ද ශබ්ද කියන්නේ? අමු බොරුවක්. හිතවිලි අතර හිස්තනක් තියෙනවා. අපි දන්නා චෝක් කැල්ලක් ගත්තාම ටක් ගාලා කඩන්න පුළුවන් බංගුරයි. හිතවිලි බංගුරයි. වේදනා බංගුරයි. ශබ්ද බංගුරයි. ආනපනේ බංගුරයි. එතකොට මේ බංගුර භාවයේ බින්දෙන සුළු භාවයේ කැඩෙන සුළු භාවය අරමුණු කරන්නේ හිත උච්ඡේදවාදී වෙන්න. මේ නිට්යයි සුඛයි සුභයි කියන වෙනුවට මේක කැඩෙන බෙදෙන සුළු දෙයක් කියන එක තමයි අර මේ රටවුණු කෑල්ලේ ඇතුලේ තියෙන හිස්තන දකින්න. කැඩෙන බව. කොකිස් එකක් පොඩි කරනකොට වීදුරක් බිම වැටෙනකොට ඒ හිස්තනක් තියෙන ඇතුලේ. ඒකනේ කැඩෙන්නේ. ඉතින් ඒකට මහායානෙ උගන්වන්නේ අපි කලයක් අරගන්නවා. ඉතින් කලේ කියන්නේ මැද තියෙන හිස්තැනනේ ඔකට වතුර පුරවන්නේ. ඒතර කලේ කැඩුනාම හිස්තැන මොකද වෙන්නේ කියලා. කලේ බින්දෙනවා. කලේ විදනවා කියන්නේ මැටි කැල්ල විදනවා. හිස්තැන මොකද වෙන්නේ? හිස්තැන හොත් වෙන්නේ නැහැ. ඒකට අපේ පැත්තෙන් බලනකොට බුදුහම්මේ වතුර දහහක් අදපු කලේ කලේ බින්දුනායි කියලා විශාල පාඩුවක් අපිට වෙනවා. ඒ මොකද කලේ කියලා අඳුරන තියෙන මැටි ටික මෙතෙක් කාලේ. අපි කාමරයක් කියලා අඳුරගෙන තියෙන බිත්ති අතර. බිත්ති අතර කැඩුවට කාමරේට මුකුත් වෙන්නේ නැහැ. ඒකේ තියෙන ඉස්තන නම් කාමරේ ඕවර් එකේ කියන්නේ මුකුත් වෙන්නේ නැහැ. ඒතර මොනවද අපිට අම්මලා තාත්තලා උගන්ලා දෙන්නේ? මොනවද බන්දි කාමරේ උගන්ලා දෙන්නේ? මොකද්ද භෞතික විද්‍යාව කියන්නේ? මොකද්ද මේ ආමිෂය කියන්නේ? කක්ක ගොඩක්. ඒකට අවධානය ගියාම අර අරූප සංඥාව නැති වෙනවා. ඉතින් අරූප සංඥාව ගෙවම් කරලා අරූප සංඥාට ගියාම එයා දැන ගන්නවා කාමයේ කාම සංඥාවෙන්, කාම සංඥා රූපයෙන්, රූපේ රූප සංඥාවෙන්, ඊට ඒක අරූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒ කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි. සෑහෙන ඉහළ මට්ටමකට යනවා. ඒ අරූප සංඥාට ගියාට පස්සේ ඒ හිස්තන ඒකත්ව සංඥා නානත්ව සංඥා කියලා බුදුහාමුදුරුවෝ තව දෙකක් අඳුල්ලා අරකේ හිතන මේකේ හිතන අරකේ හිතන මේකේ හිතන කියලා නානත්ත් සංඥාවමුත් වෙනවා නේද කොයි එකක් හිතන කියලා ඒකත් සංඥාවකුත් වෙනවා ආන්නේ විදිහට ආකාසානංචායතනෙ ගියාට පස්සේ ඒක තමයි රූප ධර්මයන්ගේ හිස්තන විඥානංචායතනෙ ඇවිල්ලා දකින්න මේ රූපයි ආකාසානංචායතනයි කියන දෙකම මේ සංඥා විඥානයේ විසින් හදන එකක් නිසා විඥානේ ඔය දෙන්නට වැඩිය ලොකුයි. අපි ඊයේ එතන තමයි භාවනා මේ දේශනාව නතර කරේ. ඊට පස්සේ ඒකටත් අහුවෙන්නේ නැතුව ගියොත් ඇති වේවා නැති වේවා ඇති දෙක අතර සංසන්දනයක් ඕනේ නැහැ. ඌවා එකක්වත් මට අයිති නැහැ. ඇතිනම් නැති තියෙනවා නැතිනම් ඇති තියෙනවා කියලා ගියාම එයාගේ හිත අකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැති කියන තැනට යනවා. ඒ කියන්නේ අර දන්න විවේකය, දන්න හිස්තන, දන්න අවකාශයේ තව තව තව තව කිඳා බලන. ඉතින් යා නිකන් ආකාසානං ඡායතන හම්බුණත් ඒක නා පාටිදාන ධර්මයට සන්තෝෂයකටපත් වෙනවා. නමුත් මේක විඥානයේ මායාවක් කියලා දැනගත්ත දවසේ ඊටත් වැඩිය ගැඹුරකට යනවා. ඊටත් වැඩිය ගැඹුරකට යනවා මේ ඔක්කොම දෙයක් නැහැ. පන්දිස්වාන්ති කියන්නේ ගල්දුවේ දෙයක් නැහැ. නෑ ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක භාවනා ලෝකේ උගන්වන්නේ ආකින්චඤ්ඤායතන කිසිත් නැහැ කියලා. ඉතින් එතෙන් තමයි සිද්ධාර්ථ තාපසතුමා ගියේ ආලාර කාලාම ගාවට. එයා ළඟ තිබුණේ ආකින්චඤ්ඤායතන. සුමාන දෙකෙන් පුරුදු කරා. මොකද පෙරපින කියන නිසා. එතකොට කිව්වා අපි මේකේ නම් මේ සෙනක දෙකට බෙදාගෙන කර්මස්ථානාචාර්යවරු දෙන්නෙක් වශයෙන් වැඩ කරමු එන්න අපිත් එක්ක නතර වෙන්න කියලා. බාරගත්තේ. ඒකට බුදු වෙලා නැහැ. බුදු වෙලා නැහැ. ඒත් මේ සිද්ධාර්ථ තාපසයත් කිං කුසල ගවේෂී කියලා කුසලයන් කිම සත්‍යයන් කිම කියලා ගියා මිසක් ඔය අකින්චඤ්ඤායතනේ නිවන කියලා බාර ගන්න කැමති උනේ නැහැ. නමුත් මේ නොබෝ කලකින් බුදු වෙලා බලනකොට බුදුහාමුදුරුවෝ කියන බණ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ආලාර කාලාමට විතරයි. මොකද අනිත් ඔක්කොම ඉන්නේ මේ ගෑනු මිනිහ හොයනවා, වස්තු භෝග හොයනවා, කාමයේ ඉලිලා, කාම සංඥාවේ අරමනසයි ඉන්නේ අකින්චඤ්ඤායත. නාතභාග්‍යයකට වගේ එයා මැරිලා අරූප දිහා ලෝකෙක ඉපදිලා බඩු බුදුබණ ඇහෙන්නේ නැහැ. යාට ටෙලිෆෝන් කරනවා කරනවා ගන්නෑ. ෆෝන් එක උස්සන්නේ බුදු වුණාට පස්සේ ඉස්සල්ලාම කල්පනා කරේ ආලාරකාලාම උද්දකරාම පුත්‍ර. ගත්තේ නැහැ. ගන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ වෙන ලෝකයක. මොකද ඒගොල්ලෝ කිසිත් නැහැ කියන එක මේ හිතින් හදාගත්ත කිසිත් නැහැ කියන එක මෙලෝඩි පුරුදු කරලා කරලා කරලා මරණයට පස්සේ ගිහිලා උපදින්නේ අරූප ලෝකේ. බුදු කෙනෙක් හම්බ වෙන්න බෑ. හැබැයි හරි විශාල தත්ත්වයක්. හරි උසස් தත්ත්වයක්. හැබැයි මේක සංකතයක් බව දන්නේ. එහෙම නැත්නම් තාම භවයේ බව දන්නේ. ඉතින් ඔය ටික ඉන්දියාවේ පුරුදු කරලා තිබුණා බුදුහාමර බුදු වෙන්න ඉස්සල්ලා. සිද්ධාර්ථ තාපසතුමා බුදු වෙන්න ඉස්සල්ලා ප්‍රතික්ෂේප කරා. අද බෞද්ධයාට තාම බෑ එතෙන්ට යන්නත් බෑ ගිය කට්ටියට වඳිනවා. අහෝ බුදු කෙනෙක් දේශනා කරන ධර්මයේ තියෙද්දී අපේ මේ බෞද්ධයන්ට වෙලා තියෙන දේ. මේ මෑතක දීටපු හොඳම ඉන්දියානු යෝගි කෙනෙක් කාට කිය අපේ හිටපො හොඳම හාමුදුරුවෝ කියලා තිබුණා මං එතෙන් ගිහිල්ලා මට ආවල් දෙව නැහැ කියලා හිතුවත් පහුවෙන්ද මෙයා හදලා ගෙනත් දෙනවා. ආ හිතන හිතන ඔක්කොම જાති මට දෙනවා. අඩු ගානේ ආකින්චඤ්ඤායතනට ගිහිල්ලා ඇති කියලා කියනවා. හැබැයි ඒක විශාල දෙයක් කියලා කියන්නේ. නම සරුවච්චන්හන්සේ මෙතනදී කියනවා ඒකත් මහන්නේ සංකතං ඕලාරිකං. මේ මනසෙන් හදාගත්ත හේතු ප්‍රත්‍යයෙන් වැටිච්ච දෙයක් ඒක ඕලාරිකයි සර්වචන්නාන්සේ දන්නා මේක මනසේ ගේමක් බව. මනස විසින් අන්ධපු දෙයක් බව දන්නේ. ඉතින් ඉච්චර අමාරුවෙන් උපයුද්දේ සැක කරන්න පුළුවන්ද? සැක කරන්න ආත්ම ශක්තියක් තියෙනද මේ කාමයක් ගෙවම් කරලා කාම සංඥාට ඇවිල්ලා කාම සංඥා රූපෙන් ගෙවම් කරලා රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළා රූප සංඥාව අරූපෙන් ප්‍රතිස්ථාපනය කරලා විඥානං ඡායතනට ඇවිල්ලා ඒකත් ප්‍රතිස්ථාපනය කරලා නේව සංඥා ආකින් සංඥායතනට ආවට පස්සේ විමර්ශය පුදුමාකාර විදිහට ඒකට බැඳ. මොකද්ද බැඳෙන්නේ? වැඳරවාට ලකුණ එයාට යම් වෙලාවක ඒ ආකින් සංඥායතන නැතුනොත් වහකණ්ඩ හිතෙනවා. සීදී නසා ගන්නට වැඩි දේවල් කරනවා. මොකද මේ ජීවිතේ ලබන්න බැරි තරම් ගැඹුරු දෙයක්. ඉතින් ඒක නිසා ඊට පස්සේ මැරුණොත් එතන උපදීන්නේ අරූප ලෝක. කල්ප කෝටි ගාණක් ඩීප් ෆ්‍රීසර් එකකට දාලා වැහුවා වගේ යට වෙනවා. ඉතින් බුරුමේ භාවනා උගන්වනකොට පෙන්නවා මේ වගේ දෙයක ගිහිලා ට්‍රැප් වුණොත් අහු වුණොත් මේක නිවන කියලා හිතාගෙන මරණයන් මැත්තේ ගිහිලා කොච්චර කාලයක් ඉන්න වේද කියන්න බෑ. ඒක නිසායි අසිත තාපසේ ඇඬුවේ. මේ ඉන්න මේ අතට ගත්ත කුමාරයා බුදු වෙනවා. සිද්ධාර්ථ කුමාරයා අතර ගත්තට පස්සේ කිව්වා මෙයා හිටියොත් ඉතර රජ ශක්තිති වෙනවා පැවිදිනොත් බුදු වෙනවා. ඊට පස්සේ ඇඬුවා hina වුණා. ඉතින් සුදුත රජව දැනගත්ත මොකක් හරි ආමංගල ඊට පස්සේ කිව්වා මට මෙයාගේ බණ අහන්න බෑ. මම ගිහිලා උපදින්නේ අරූප තලයේ. බුදු ආමඳුර පිරුණම් පාර ගියාට පස්සේ තමයි මම අරූප තලයෙන් ගැලවෙන්නේ. ඉතින් පඬිස්සන්ද කියනවා එයාට අරූපතලෙ උපදින්න ඉස්සලා දැන්වත් බෑ අරූප ධානයෙන් ගැලවෙන්න. කොච්චර කොච්චර මේ කුඩු කාර්යය කුඩු වලට බැඳෙනවා කියලා අපි කෑ ගැහුවට ඉස්ත්‍රි දූර්තය ඉස්ත්‍රියට බැඳෙනවා කියලා කෑ ගැහුවට හොරකම් කරන මනුස්සයා හොරකමට බැඳෙනවා කියලා කෑ ගැහුවට පඳේට ප්‍රමාදයට ලක් වෙච්ච මනුස්සයා මේකත් ඒ වගේම ට්‍රැප් එකක්. මේ බුදුන් ඉපදිච්ච ලෝකේ තාමත් ඔය උගුල තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේකත් මහණෙනි ඕලාරිකං සංකතං බොහොම ගොරෝසුයි මම මේක දැක්කා මම දැක්කා කියන්නේ මාතරිමුත් දැක්කා ආලාර කාලාමතුලිමුත් දැක්කා මම දැනගත්ත මේ දෙකම හරියන්නේ නිසා මේක ඉක්මවන්න ඕනේ ඉතින් එතන විශාල ප්‍රශ්නයක් තියෙනවා ප්‍රතිපදාවේ මේක ඉක්මවන්නේ කොහොමද මෙච්චර අමාරුවෙන් දකින්න දෙයට මනාප කරලා තමයි ආගම ලියලා තියෙන්නේ. ප්‍රතිපදාව ලියලා තියෙන්නේ. කටි උනන්දු කරනවා මේක. නැත්නම් එතන ආකර්ෂණයක් තියෙනවායි කියන්නේ. එතෙන්ට බැඳීමක් තියෙනවායි කියලා ඒ නිසා මරුණොත් එහෙම යන්නේ අරූප ලෝකෙට කියලා. කවදාකවත් කවුරුත් කියන දෙයක් අහන්නේ නැහැ මොකද එයා හිතන්නේ වැඩේ හරි කියලා. නමුත් බුදු වෙන්නේ ඉස්සෙල්ලා බුදුජානක දැක්ක මේක තාම ඕලාරිකයි තාම සංකතයි මේක ගොඩේන්න බෑ නිසා මෙතන මෙතන තියෙන උගුලක්. බුදුන් පහළ වෙච්ච නැති ලෝකේ ඔක්කොමලා එතන ඉන්නේ. බුදුන් පහළ වෙච්ච ලෝකෙ මේක සුද්ධ කළා දීලා කියනවා අපේ සම්ප්‍රදාන කුල බුද්ධ ආමේ කවදද මේවා කතා කරන්නේ. කවදද මේ දෙක වෙනසක් අල්ලලා දෙන්නේ. කවදද තමන්ගේ ජීවිතේ මේකට සාක්ෂි වෙන්නේ. ඒවා ෂේරම නැතිව. වෙන්නේ නැති වෙලත් නැහැ. එහෙම නැති වෙන්න බෑ. කෙසේ නමුත් පුදුලෙක් වශයෙන් මම කියනවා මේ පසුගිය අවුරුදු 10 20 තුල ඇතුළත මේවා පිළිබඳ කතාව සහ මේවා පිළිබඳ හේයි දැක්වීමක් වෙලා ඒක මේ අපි ලෝකෙට ආපු වෙලාවේ තියෙන පුදුමාකාර වාසනාවන්ත ගතිය. ඒවා පිළිබඳව ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ, බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ, ඥානানন্দ ස්වාමීන් වහන්සේලා මේක දැකලා තියෙනවා. මේ ලස්සන මෑණිකය මේ ලස්සන මේ නාගමාණිකය අස්වැත්තකින් වහලා තියෙනවා. ඔක් කරන්න බෑ. මා විශාල දේවල් කියලා කෙරුවොත් එහෙම යා හඳුන් කරඬුවක තියලා කියන්න ඕනේ, සමන් මල් පට්ටික තියන්න ඕනේ, මෙයා පුදුමාකාර කෙනෙක් කියලා මම අගය කරනවා. ඒ දෙකම වැරදි. ඒ දෙකම අර සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට කරන්න බෑ. ඉතින් ඒ නිසා බුදුජානනාංශයේ සඳහන් කරන එහෙම සංඥාව ගෙවලා ගෙවලා ගෙවලා අන්න එතන කිසිත් නැහැ කියන තැනට බැඳීමක් මොනක්වත් නැති එක තමයි හොඳම කියලා බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒක සංඥාවේ එක මට්ටමක්. ඒ කියන හත්වෙනි ධානය කියලා නැත්නම් ආකින්චඤ්ඤායතනෙ කියලා. ඉතින් ඒක පෙන්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ මේ පෙන්නන ආකින්චඤ්ඤායතනේ මනසේ එහෙම නැත්නම් හිතේ මවන ලද්දා. සංකතයක්. පුදුම ගොරෝසුයි. හැබැයි ඒකට ප්‍රේම කරන එක්කනට ඒ ගොරෝසු බව පේන්නේ. එයා හිතන්නේ වැඩේ ඉවරයි. ඉතින් ඒ නිසා අන්න ඒක දැකලා ඉදිරියට යන්න ඉති බුදුරජාණන් වහන්සේ මේ පංචත්ය වගේ සූත්‍රයක් අරගෙන පොතු ඇරලා ඇරලා ඇරලා ඇරලා පෙන්වන්න වෙනවා. මහන්නේ බල එක එක්කත් මෙතෙන් ආපු නැති කෙනෙක් නෑ. ආපෙලා පුදුමාකාර ආසලෙන් ආසයෙන් කතා කරනවා. ඒ වගේම කතා කරන වටිනවා. හැබැයි මතක තියාගන්න මේක බුදුන් උපන් ලෝකයක්. මේ නෛර්යානික සත්‍යධර්මයේ තියෙන ලෝකයක්. ඔය පුංචි මේ නිකන් පුංචි නෙමෙයි අපි කියමු මේ වීදුරු කෑල්ලකට මණිකක් කියලා හිතන්නේ. රෝල් ගෝල් වලට රත්තරන් කියලා හිතන්නේ. රත්තරන් ආලේප කරපු දේවල් රත්තරන් වගේ තමයි. ඒකට උර ගාලා බලපන්. එහෙම තමයි රත්තරන් රත්තරන් කියලා තියාගෙන ඉඳලා අමලියකට ගිහිලා උකත් වෙන්න ගියාම ඒතර රත්තරන් බඩු ගන්න මනුස්සයා කිව්වොත් එහෙම මේක රත්තරන් නෙවෙයි පිත්තල කියලා අමලියට අහපන් ඒක. අපි කවදාද උරගාලා බලන්නේ. අපි හිතුවත් ඒවා දැන් කරන්න බෑ මෛත්‍රී බුද්ධ ශාසනිකන් ඉන්න ඕනේ. ඒ වගේ බයිලා කියන කට්ටිය දෑයන පිරිසක් ඉන්නවා. ඒ වගේ පිරිස් බණිනවත් ඇති මේ පංචත්‍ය වගේ සූත්‍ර වලට ඇයි බන්නට ගන්නෙ කියන්නේ. කොයිටද කොච්චර දේවල් තියෙනවද බන්නට කියන්නේ. ඇයි මේවා ගන්නෙ? අහලා තේරුම් ගන්න එක්කෙනෙක් දෙන්නෙක්ක් ඉන්නවනම්. ඒ කියන්නේ මේකෙන් මේක වදින මේක තේරෙන කෙනෙක් ඉන්නවනම් ඒකේ තේකි කියන්නේ ධර්මයේ සජීවී අපිට මේ මට්ටමට ජීවත් වෙනා මිසක ආහෝ අපිට බෑවක මෛත්‍රී බුදුහාමන කෙනෙක් ඉන්න ඕනේ ඒ නිසා කරන්න තියෙන මේ මේ පල්ලෙහා මට්ටමේ කුසල් ටික විතරයි කියලා අපිව වන්දෝත්සාහය කරන්න ලෝකයක් තියෙන බව මතක තියාගන්න. ඒ ලෝකයට කියන්නේ ආගමානුරූප ලෝකය කියලා. හිත නැති ආගමක් නැති ලෝකයක් කියලා මිනිස්සුන් මේ අදාළේ මිනිස්සු කවදාකවත් මේවට මන්දෝත්සාහය කරවන්නේ. තියෙන්න පුළුවන් මන් දන්නේ නැහැ කියන්නේ. ආගමක ඉන්න කට්ටිය කියනවා ආපෝ කරන්න එපා. ඒ මේ නිස්සන්වනේ හදන්න හදනකොටත් ධම්මනිසෙන් ත්‍යාමලට ගිහලා කිව්වලු හරියන්නේ නැහැ මාත්‍යා. කොච්චර බූදල් වීදම් කරලා මේ වගේ දේවල් හදන්න එපා. මම ආවේ මේ වැඩ නැතුවට නෙමෙයි මහත්තයාට කියන්නේ මහත්තයා අන්තිම අවංක වැඩක් කරන්න හදනේ කරන්න කියලා. එයි මේ හාමුදුරුවෝ අසකෝවිලත් ගිහියා හාමුදුරන් සුදුසුදක් දාලා වාඩි කරලා ඇහුවල ඇයි හාමුදුරුවෝ එහෙම කියන්නේ බෑ මහත්තයා ඕක කරන්න තීහෙතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ. දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට කරන්න බෑ. ආනී ස්වාමීන් වහන්සේ මන් දන්නේ නැහැ නේ එහෙම එකක් තියනවා කියලා. ඔබ වහන්සේට බැරිද කියන්නේ දැන් මම දසපාරමිතා පිරලාද නැද්ද කියලා. ඒකනම් කියන්න බෑ මාත්‍යගේ. මම ත්‍රි හේතුකද නැද්ද කියලා කියන්න බැරිද කියලා. ඒකනම් කියන්න බෑ මාත්‍ය. ඔබ වහන්සේ දසපාරමිතා පිළිලාද? ඒකනම් කියන්න බෑ මාත්‍ය. ඔබ වහන්සේ ත්‍රි හේතුකද? කියන්න බෑ. මේ ඉන්නවද මේ කාලේ කවුරු හරි මේ දසපාරමිතා කියන්න බෑ. එහෙනම් හාමුදුරුවෝ එකක් කියන ඔබ වහන්සේ පුටුවෙන් බයින්න මං වාඩි වෙන්න මට වඳින්නේ කිව්වා. මොකද්ද මේ කරන කුණුහරුපේ? කවදාකවත් පොතක සඳහන් වෙලාවක් නැති දෙයක් අරගෙන අර වැඩක් කරන යන මනුස්සයාට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ අපිට රජයෙන් දෙන නොමිලේ ලැබලා දෙන නීතිඥෙක් වගේ ඔපිනියන් දෙනවා. අනේ අම්මේ මගේ ජීවිතේ පුරාට මම ඒව අහලා තියෙන තරම්. පිටතර වටිනා ජීවිතයක් ওই වගේ දෙයකට ගත කරන්න එපා. කරන්න බෑ. ඒ කියන්නේ කවදාකවත් නෑ පවුලෙමයි කියන්නේ. තාමත්ම ප්‍රිය. තාමත්ම වලට ආදරය කරන්නේ මේ හිතසුවකාමී අය කියන්නේ. ගැලවෙනු නම් බොරු. ගැලවෙන්න බෑ. ඒගොල්ලෝ කරා කියන්නේ බොක්කෙමයි කියන්නේ. ඕක හරියන්නේ නැහැ කියන්නේ. අපි එහෙම කී දෙනෙක් වලක් කළාද සංසාරේ ගම? අපි එහෙම කී දෙනෙක් වලක් කළාද ඕක කෙරුවට ඉතින් කට්ටියක් කරනවා හරියන්නේ නැහැ. ඒගොල්ලොත් මන් දන්නවනේ ඒකත් හරි ගිහිල්ලා නැහැ. ඔයා බොරුව කරන්නේ නැතුව ගිහිල්ලා කුගුරු අකර පහක් විතර යන කුගුරු ගොඩක් කරන්න අප්පා. එතකොට මේ රට සංවර්ධනය කරන්න පුළුවන්. ඌව කරලා හරියන්නේ නැහැ කියලා බුදු අම්මේ කියලා තමයි. ඒව එකකටවත් ඉස්නරක් කරගන්න එපා. මොකද හේතුව අපි සංසාරේ අපි දන්නේ නැතුව අනන්ත අප්‍රමාණ විදියට බුදු කෙනෙක් දැකලා දොස් කියපු අවස්ථාවල ඇති. භාවනා කරන අයට අනන්තවත් කියන්නේ නැති හරියන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ කියලා. මූණටත් කියන්නේ. ඉතින් අපි ළඟට එන්න එපායි. ඒ වුණත් මේ වගේ තැන් හම්බෙලා තියෙනවා. ඥානාරාම වගේ ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. පංචත්‍ය වගේ සූත්‍ර තියෙනවා. ඒ නිසා පේනවා මේකේ සාහංගලියක් තියෙනවා කියන. ඒ සාහංගලිය තව තව තේරෙනවා. පේන්නේ නම් මේ මේව සංඥානා සංඥායතන නැත්නම් අකින්චඤ්ඤායතන කියම අම්මෝක යහපැත්තට ගියොත් අරූප ධානය මේකේ හිටියොත් ඒකට ආස වෙනවා මේක නොදකින්න පතන් කියලා. මේ හේම කරලා බෑ. මේ කක්කාව ගන්න ඕන. මේක පැනඳ ගන්න ඕන. ඒක හදිහිට ශක්තිත රජ කෙනෙකුගේ මිනිකොඩොල වගේ කොටුන්නේ තියෙන බිම දාලා පා ගන්න ඕන. උපයා ගන්නාලාද මේ සක්විති රජකම මිනිකොඩල උටුන්නේ උඩම තියෙන මිනිකොඩලට දාලා බිම්ම පාල දාලා පාගනවා වගේ ඒක නිකන් එදිනෙදා ජීවිතේ වැඩක් කරගන්න ඕනේ මේ අකින්චඤ්ඤායතන කොහොමද කරන්නේ අකින්චඤ්ඤායතේ ගන්නවයි කියලා කංගාට වෙන්න එපා එච්චරයි කියන්නේ ඒක උපයන උච්චලෙම උපයන යනකොටත් උපයන කනකොටත් උපයන ඉන්නකොටත් උපයන ඕ බුදුහාම දේශනා කළේ ඔක්කොම උපේ ලබන්නේ කැඩුනයි කියලා පශ්චාත්තාවයක් නෑ ආයත් හදන්නෙත් මම. හදන්නෙත් මම. සංකීච්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. ඉතින් කට්ටේ හිතන්නේ මෙච්චර වටින දෙයක් හම්බුණා නම් ඊටාම සූක්ෂම වීදුරු භාණ්ඩයක් වගේ වෙඩිනවා දෙන අල්මාරියක් ඇතුලේ තියලා ඕකට හඳුන්ගුරුපත්තු කර කර ඉන්න ඕන කියලානේ. ඒක තමයි ආගම කියන්නේ. මේක ධර්මයේ. ඒ ඊටාම සූක්ෂම දේ උපේලා ඒක මේ උදේ පාන්දර විසිකරන කුණු කෙල ටිකක් වගේ. විශ් කරන්න ඕනේ. ඒක කියන්නේ විවේක නිශ්චිතව වඩන්න ආකින්චඤ්ඤාය. විරාග නිශ්චිතව වඩන්න ආකින්චඤ්ඤාය. පඩිනිස්සක් ගන්න පස්සේ මේක අතහරින්න වෙන දෙයක් කියලා වඩන්න වඩන්න බෑ සෑහෙන කැපවීමක් නැති. නමුත් දිනෝරට හැරපියා යන රජෙක් වගේ රට දිනන කන්නම් කරන්න තියෙන දේ කරනවා. දිනුවට පස්සේ ඉහිල දාලා යනවා. දිනෝරට අතහැලා දාලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහන්නේ මම මේ උඹලට බණ කියන්නේ මේවත් දැකලා. එතකොට මේක ඉස උඩ තියාගෙන මේක විශාලම දේ කියලාත් නෙවෙයි. මේකට බය වෙලා අරූප ධ්‍යාන වලට යන්න ඉඩ තියෙනවා, අරූප ලෝක වලට යන්න තියෙනවා. ආසාව ඇති වෙලා නොකර ඉන්නත් එපා. බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝ මොකටද බය? දැන් මේ දේශීය කරන්ට් එක තියෙනවා කියලා පාවිච්චි නොකර ඉන්නයි. මේක ක්‍රමයක් තියෙනවා. වදින්නට වැඩ ගන්න. වැඩ ගන්න. කරන්ට් එක කියලා කියන්නේ මහාරාන්තික දෙයක්. මේ අකුණු කිලි ගහනකොට දාන්න එපයි කියලා කඩ බෝරු. ඒකට මේ අතුන සංඥාය දාපුවම මොකුත් වෙන්නේ නැහැ. දන්නේ නැති මිනිස්සු කෑ ගහනවා. ඒ නිසා ඒ දන්න කෙනා පේන්නේ ඔලොමලයි වා. මේ අනික් කට්ටිය සීලයක්වත් නැති දානයක්වත් නැති බණ භාවනා කරන්න කියයි මේක ගැන අනම්මනම් වීතිකාය ඇති කරගෙන ආශාත්මක ලක්ෂණ පහල කරගෙන කරප්පන් හදාන කෑ ගැහුවට බයම මේක කරගෙන යන මිනිස්සයා ලක්ෂ වාරයක් ඒක කරලා කරලා අතහැරපු මිනිස්සයා කියනවා අයියෝ අලියක්කට මොකද්ද ඉන්දියාප්පයක් තිබ්බාම ඔය කිතුල් කන අලියට ඉන්දියාප්පේ මොකද ගාලල්ල ආනේ ඉතින්ද යන කෙනෙකුටයි භික්ෂුව කියලා නම් ගන්න ඒකේ නාට තපස කියලා කියන්නේ ඒකට යාතාප වීර්ය කියන්නේ ඒක මේ කරලා නෙවෙයි කරන්න ඉස්සෙල්ලම දන්න මේක අනිවාර්යයෙන්ම උපයන්න අනිවාර්යයෙන්ම වැටෙනවා වැටුණට කමක් නැහැ. ආයෙ උපේනවා කියලා. ඉතින් මේ අද නෙවෙයි හමාරේ මේ බණේ. එහෙනම් මේ සූත්‍රයේ මේ වගේ මෙතෙන්ද එනකොට සරුවච්චන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ ආකින්චඤ්ඤායතනෙ කිසිත් නැහැ. ආකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ කිසිත් නැති දේ තමයි අනන්ත. ඊට ඉස්සලා තියෙන රූප ඒවනම් ගන්න දෙයක්. අරූපෙ ගන්න දෙයක් නෑ. විඥානෙ ගන්න දෙයක්. හැබැයි මේක නම් ලොකුයි කියලා ඒ භාවනාවේ ඒ හිස්තැනට එන්න කිට්ටු වෙන කෙනා දවසින් දවස ගැඹුරකට යනවා. එයාට හරි අමාරු ඊයේ ගැඹුරට අද ගැඹුරු බව තේරෙනවා. ඒ මොකද්ද මේ කියන එක තේරුම් අරගන්න බෑ. බැරි නෑ. ඒ ඒකට වශී භාවනා තියෙනවා. අපිට ඕන කරලා තියෙන්නේ ඒ දේත් අතහරින්න වෙනවා කියන එක විතරයි. ඒක තේරුම් අරගෙන අතහරිනවද නැද්ද කියන එක සමතේට යනවා. විපස්සනායේ තියෙන්නේ බත් එච්චරයි. කොවිඩ් ආවත් ඒකත් එච්චරයි. ඔය ඉතින් අපි වගේ තමයිවත් අතහරිනවා කියලා අන්න ඒ ජයග්‍රහී කල්පනාව අන්නේ ඒ සූදානම් ශරීරය තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒ නිසා මෙතනින් අද දවසේ ධර්ම දේශනාව අන්ත කරන් බලාපොරොත්තු වෙනවා. ශිරුව දෙනාට මේ අනේ මේකට ගිහිල්ලා මම අරූප ලෝකෙට ගිහිල්ලා මැරෙන්න වෙයි. ඒ නිසා අපෝ සමතෙනම් එපා කියලා බය වෙන්නත් එපා. මේක ආවොත් ඒකාන්තයෙන්ම මේකට කැමැත්තක් ඇති වෙලා මම මේ භාවනා ආධ්‍යාත්මිකේ කඩාගනී කියලා හිතන්නත් බෑ. බුදුහාමර එව්වට එව්වට ආරසා යොදලයි මේ කතා කරන්නේ. මේ හැබැයි බුදුහාමරෝන්ට ගරු කිරීමක් වශයෙන් සීලයයි සද්ධාවයි සතියයි තියාගන්න. එව්ව නැත්තම් ඉතින් අර කියන්නේ වෙනවා. ඕනේ නම් හතරවෙනි එකක් දාගන්න. මේ සියල්ලම කරන්නේ නිවනට නම් බය වෙන දෙයක් නෑ. හැබැයි නිවනේ මෙපිට මොනවා හරි ලාමක දෙයකට නම් එහෙනම් අනතුරු එතනම. මං කියනවා අමතින් අල්ලන්න එපා. අල්ලනවා නම් දෝතින් අල්ලපන්. මේ කරන්නේ නිවන සඳහාමයි කියලා යනවනම් නිවන් නොදැක්කත් ඒ ගර්ජනාවට කෙලෙප්පයි. ඒ ඒ ඒ වහසිබස් ඒ කියන සටන් මේ මේ මොනවද ඒවට කියන්නේ මේ යුද්ධදී වහසිබස් දෙනවනේ. ඒකට බයයි කෙලෙස් බයයි. ඉතින් කටේ කරන මේ වහසිබස් දෙදීමක් කියලා වහසිබස් දෙදීම නෙමෙයි බුදු වචනේ කතා කරන්නේ. ඒ නිසා මේ කරගෙන යන අපට මේ හැම දෙයකින්ම පන්නරේ තියාගෙන ඒකට කැප කරන්න ලෑස්තිලා යන්න ඕන. ඒව නැතුව මේ දෙඤ්ඤං අඤ්ඤං පඤ්ඤං කරන්න බෑ. ප්‍රාණිත ප්‍රාණ. ආයසව් බිල්ලක් දෙන්න, රූපෙට රූපෙ දෙන්න ඇව්ව බෑ. කැප වෙන්න කරන්න නම් කරනකොට මේ වගේ අවස්ථා පහු වෙනකොට තේරෙනවා අර ඉස්සර කරපු දාන වගේ නෙමෙයි මේවා. මේවා ඊට ඉතාම ගැඹුරු ආධ්‍යාත්මික දාන. ඉතින් ඒ වගේම තමයි එවැනි දෙයක් බුදුහාමුදුරුවෝ අපිට උගන්වනකොට ඒක දාණයෙන් උසස්ම දාණය. ඒක ප්‍රගුණ කරලා බුදුරජාණන්සේ දේශනා කරා. ඉතින් අපිට මේ ජීවිතය තුළදීම මේවා දහස්තර උපේලා දහස්තර එක අයින් කරගෙන ඊගාව මට්ටමට ගිහලා ඒකත් එහෙමයි කියලා ඒ බුදුරජාණන්සේ පෙන්නන බුදුරජාණන්සේ පෙන්නනවා අනුකුබ්බ සංඥා නිරෝධ සම්පන් සමාපatti. අනුපූර්වෙන් සංඥා නිරෝධය කරන සමාපත්තියක් කියනවා. ඒකේ එක ගැට ගැටළු ස්ථානයක් තමයි ඒක එක බොරුවලක් තමයි අකින්චඤ්ඤායතන කියන්නේ ඒක පන්නන්න ඕනේ ඒ පැන්වීම සඳහා මේ ධර්ම දේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනා නතර කරනවා ශිර දිනාට සනසි මුදා වේවා කියලා